තෙරුවන් සරණයි. අති උත්තම ආචාර්ය මන් බුහරිදත්ත තෙරුන් වහන්සේගේ ආධ්‍යාත්මික චරිතාපදානය 6 වන පරිච්ඡේදය පළමු වන එපිසෝඩ් එක. අවසාන කාලය. චියාං මයි සිට ආචාර්ය මන් උද්‍රෝන් තානි ප්‍රදේශයට පැමිණ එවි වත් නොන් නිවෙට් ආරාමෙහි වස් දෙකක් ගත කළහ. ඉන්පසු බුන්මයි නම් ටුවෙනොන් භික්ෂුව සහ බොහෝ අයගේ ඉල්ලීම අනුව සකෝන් නකෝන් ප්‍රදේශයට ගියහ. 1941 වත් සුද්ධවත් ආරාමෙහි වාසය කරන කාලයේ බොහෝ අය උන්වහන්සේ දැක ගැනීමට හා ධර්මය ඇසීමට පැමිණිහ. එහිදී යමෙක් කැමරාවක්ගෙන උන්වහන්සේගේ සේයාරූප ගැනීමට අවසර ඉල්වීය. ජීවිත කාලයේදී එසේ සේයාරූ ගැනීමට තුන් වතාවක් අවසර දුනි. මීට ප්‍රථම නකෝන් රජසිමා සහ අවසාන කාලයේ බෑන් ෆැන් ඩැන් හීදී ආචාර්ය සාවෝගේ අවමගුල් දිනයේදී එසේ අවසර දුන්හ. අද දහස් සංඛ්‍යාත අනුගාමිකයින්ගේ වන්දනාමාන පුද පූජාවලට මෙම ඡායාරූප ලක් වී ඇත. අපගේ හේතුවකට මෙම ඡායාරූප අද විද්‍යමාන වේ. නැතහොත් උන්වහන්සේගේ ස්වરૂප අපට දැන ගැනීමට ක්‍රමයක් නැත. ආචාර්ය මන් ඉන්පසු ටික කාලයක් බන්නා මොන් ගමේ කැලෑබද අසපුවක වාසය කළහ. එහි සිටි අනිකුත් භික්ෂූන් සැවම ඊතා හොඳ ප්‍රතිපත්ති රකිමින් භාවනා යෝගී වූහ. සක්මන් භාවනා කළේ එම වනයේ තැන් තැන්වල විසිරී ගොස්ය. කතා කිරීමෙන් වැළකුණාහ. සවස 4ට සියලු දෙනාම ගෙමිදුල අතුගෑම සුද්ධ කිරීම ආදීෙහි නිරත වූහ. වතුර ගෙනවිත් බැරල් පුරවා පරිහරණය පිණිස තැන්පත් කළහ. ඉන්පසු සියලු භික්ෂූන් ස්නානය කර තම තමන්ගේ කුටිවලට පිවිස නැවත භාවනාවේ යෙදුණහ. සියලු වැඩ නිහඬව සති සම්පජඤ්ඤයෙන් සිදු කරති. යමෙක් මෙම ප්‍රදේශයට පැමිණි විට කිසි භික්ෂුවක් දක්නට නැත. කිසිවෙක් කතා සල්ලාපයෙන් නොසිටී. සියලුම භික්ෂූන් තම කුටිවල භාවනාවෙන් කල් ගෙවති. උදේවරුවේ පිණ්ඩපාතය පිණිස නැවත හමු වෙති. භාවනාවෙන්ම පිණ්ඩපාත කෙරෙති. කිසි කෙනෙක් සමග කතා බහ කිරීමක් නැත. එම භික්ෂූන් වහන්සේලාට දකින අය ශ්‍රද්ධා භක්තියෙන් নমස්කාර කරති. ආහාර වළඳින විට ප්‍රත්‍යවේක්ෂා කරත් තම පාත්‍රය තුල ඇති ආහාරවල අනිත්‍ය දුක්ඛතාවය මෙනෙහි කරමින් රස තෘෂ්ණාව යටපත් කරති. උඩ බිම වැලීමක් හෝ කතා කිරීමක් නැත. ආහාර මුඛයට ගැනීම, විකීම, ගිලීම, ඊතා සිහිනුවණින් නිහඬව කරති. පසුව ශාලාවත් උගා පිරිසිදු කර තම පාත්‍රයේ සෝදා රෙදි කැබල්ලකින් පිස අවුවේ වේලා තැන්පත් කරති. මේ සියල්ල සතියෙන් නිහඬව සිදු කරන භාවනා මානසිකාරයකි. ඉන්පසු තම කුටියට ගොස් නැවතත් භාවනාවේ යෙදෙත්. සමත භාවනාවෙන් එකඟ වූ සිත විපස්සනාවට නගමින් පටිච්ච සමුප්පන්න ධර්ම නාම රූපයන්ගේ ස්වභාවය ගැන ගැඹුරින් භාවනා කරමින් ප්‍රඥාව වර්ධනය කෙරේ. අරහත්ත්වය කෙරෙහි සිත යොමු කරමින් කෙලෙස් යටපත් කරති. සතිය පැවැත්වීම ඊටාම අවශ්‍ය වේ. දෛනික වැඩ කිරීමේදී සිහිනුවණින් කුසල් සිතින් සියලු වැඩ කරති. සතිය නැති විට වීරිය නැතිවේ. එවිට සක්මන් කිරීම වාඩි වී භාවනා කිරීම කිසි වැඩක් නැති හිස් දෙයකි. සතිය නැති විට සම්මා වායාමය නැත. මේ නිසා ආචාර්ය මන් සතියෙන් සියලු ශරීර චලනයන් ශරීර ක්‍රියාකාරීත්වයන් සිදු කිරීමට නිතර උපදෙස් දෙති. ඇත්තෙන්ම සතියෙන් තොර කිසිම භාවනාවක් හෝ කුසල් සිතක් නැත. සතිය බලවත් වූ විට සිත નિરાයාසයෙන් සමාධිගත වේ. සති සම්පජඤ්ඤය හා ප්‍රඥාව විපස්සනා භාවනාව දියුණු කරයි. යම් භික්ෂුවක් මෙසේ භාවනා මානසිකාරයෙන් බැහැර වූ විට ආචාර්ය මන් සමග වාසය කිරීමට නොහැකි වෙති. දින 7කට වරක් සියලුම භික්ෂූන් කැඳවා භාවනා උපදෙස් දෙනු ලැබේ. එවිට ආචාර්ය මන් ඔවුන්ගේ සැක බිය ප්‍රශ්නවලට විසඳුම් දෙති. උන්වහන්සේ ඊතා කරුණාවෙන් යම් යම් අයගේ ප්‍රශ්න निराකරණය කරති. ධර්මය තමා තුළ ඇති බවත් මග්ගඵල නිබ්බාන තමාට ලබාගත හැකි බවත් එම භික්ෂුන් වහන්සේලාගේ අදිෂ්ඨානය වේ. ආචාර්ය මන්ගේ දේශන තුලින් තමන්ගේ පාරමිතා ගුණ පූර්ණණය සිදු කර ගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේ. භාවනාවේ යෙදෙන විට රැය දවල් ගැන තැකීමක් නැත. දවස කාලය ගැන දැනීමක් නැත. හඳ එළිය නැති විට ඉටිපන්දම් ලන්තෑරුම් වලින් සක්මන් මළු ආලෝකමත් කරති. සඳ ඇති කාලයේ සඳ එළියේ සක්මන් කරති. භාවනාවට යොමු වූ විට නිදා ගැනීමට ඊතා ස්වල්ප වශයෙන් සිදුවේ. ආචාර්ය මන්ගේ සූත්‍ර සජ්ජායනාව ඊතා මිහිරිය. දිනපතා රෑ බෝවනතුරු උන්වහන්සේ සූත්‍ර සජ්ජායනා කරති. ධම්මචක්කපවත්තන සූත්‍රය, මහා සමය සූත්‍රය වැනි සූත්‍ර දිනපතා සජ්ජායනා කෙරෙති. සමහර විට අපගේ දැනුම සඳහා pāli සූත්‍ර පරිවර්තනය කෙරේ. එය pāli ව්‍යාකරණ අනුව නොව අර්ථය විදහා දැක්වීමකි. එහි අර්ථය සාරවත්ය. ඊතා පැහැදිලිය. අසා සිටින අයට බුදුරජාණන් වහන්සේගේ ඒ පණිවිඩය ඊතා මැනවින් ප්‍රකාශ වේ. පෞරාණික පොතපතේ සඳහන් වූ මෙම සූත්‍ර සාරය පුදුමාකාර විදියට අපට ගැළපේ. එම පරිවර්තනය කිසියම් pāli මහාචාර්යවරයෙකුට කළ නොහැකිය. එහෙත් උන්වහන්සේ කිසි දිනක pāli භාෂාව හදාරා නැත. pāli වාක්‍ය උච්චාරණයත් සමගම එහි පරිවර්තනය සැනකින් කියති. සූත්‍ර පරිවර්තනය දසවෙනි ශ්‍රේණිය සමර්ථය ආදී වශයෙන් කීමට නවවන ශ්‍රේණිය යනු අමාරුවෙන් pāli වචනවල අර්ථ සැපයීමකි. ආචාර්ය මන් ඊතා ඉක්මනට හා නිර්භයව එම අර්ථ ප්‍රකාශ කරති. ඊට හේතුව උන්වහන්සේගේ භාවනා අධ්‍යක්ීම් තුළින් අර්ථය වටහාගෙන ඇති බැවිනි. pāli ගාථා නිරන්තරයෙන් මතකයේ ඇත. එහි අර්ථය සාමාන්‍ය ව්‍යාකරණානුකූල නොවේ. වාතා රුක්ඛා න පබ්බතෝ යන්න අර්ථකතනයේදී කුණාටුවෙන් ගස් පෙරලේ. එහෙත් පර්වත නොසැලේ. මෙසේ ධර්මදේශනා කරන විට pāli වාක්‍ය චමත්කාර අන්දමින් යොදාගනිත්. මම කලින් සඳහන් කළ 9 වෙනි දසවෙනි ශ්‍රේණියේ pāli භාෂාව ඊතරම් වැදගත් දෙයක් ලෙස නොසලකනු මැනවි. එය දුහතාංග භික්ෂුන් වහන්සේලා භාවිතා කරන භාෂා විලාසයකි. ඉන් කිසිවෙකුට අවමන් කිරීමක් නැත. අප බොහෝ කල වනගත වී සිටි බැවින් සමහර විට වඳුරු ගති ඇත. වඳුරෝ කෙතරම් හීලෑ කර සුරතල් කළත් කැලෑ ගතිය අත් නොහරිත්. මා ආචාර්යමන්ගේ පරිවර්තන පිළිබඳ ලීවේ පාලි ආචාර්යවරුන්ට සරදමක් ලෙස නොවේ. මට සමාවුව මැනව. සමහර පාඨකයෝ මා සීමාව ඉක්මවා ඇතැයි දොස් නැගිය හැකි බැවිනි. යථා කාලයේදී ආචාර්යමන් බන්නාමොන් ප්‍රදේශයෙන් නික්මී බන්කොක් ප්‍රදේශයේ සැතපුමක් පමණ ඈතට ගොස් වස් විසූහ. අසපුව ගමෙන් සැතපුම් භාගයක් පමණ ඈතය. එහෙත් දැඩි නිහඬතාවයක් ඇත. ඒ කාලයේ භික්ෂූන් 10-12 නමක් පමණ එහි වාසය කළහ. මෙහි වාසය කරන කාලයේදී මම ප්‍රථම වරට ආචාර්යමන් හමු වුනිමි. උන්වහන්සේගේ කරුණා ගුණය නිසා මා ශිෂ්‍යෙක් ලෙස බාරගත්හ. එහෙත් මගෙන් කිසි ප්‍රයෝජනයක් නැත. දිරච්චලී කොටයක් මෙනි. මා මෙහි ජීවත් වූයේ හොද්දේ රස නොදන්නා හැන්දමෙනි. අද උවද මම ඒ ගැන ලැජ්ජා වෙමි. මා වැනි වැඩකට නැති පුද්ගලයෙක් මේ මහා ගුණ සාගරයක් සමග ජීවත් වුනිමි. ඒ කෙසේ වෙතත් මින් මතු මා මේ ප්‍රවෘත්තිය ලියන්නේ මගේ පුද්ගලික අත්දැකීම් තුලිනි. මීට පෙර ලියවුණ විස්තරය ඊට ආයාසයෙන් එකතු කරගත් අන් ආචාර්යවරුන්ගේ අත්දැකීම් බැවින් බොහෝ විට මම දුර්මුඛ වුනිමි. මෙම කතාපුවත සකස් කිරීමට අවුරුදු ගණනාවක් තුල නොඑක් ප්‍රදේශයන්හි විසූ ආචාර්යවරු හමු වී සාකච්ඡා පැවැත්වූයෙමි. ඒ අයගේ මතකයෙන් කියවෙන කතා පුවත් පටිගත කළෙමි. ඒ සියලුම කරුණු ගොනු කිරීම ඉතා දුෂ්කර විය. ඒවා අනුපිළිවෙලින් වාර්තා කිරීම එය කියවා වටහා ගත හැකි පරිදි පාඨකයාගේ අවධාරණය පිණිස යම් රසාස්වාදයක් තුලින් එලි දැක්වීම අවශ්‍ය විය. එහි අන්තර්ගත ධර්ම කරුණු ඒ ආකාරයෙන් ඉදිරිපත් කිරීම ගැන මම නොයෙක් විට අවබෝධයෙන් යුක්තව සඳහන් කළෙමි. මින්මතු මගේ අත්දැකීම් තුලින් ආචාර්යමන්ගේ අවසාන කාල පරිච්ඡේදය ලියමි. මෙම විස්තරය ඔබ මෙතෙක් කියවූ විස්තරය තරම් රසවත් නොවිය හැකිය. එහෙත් කර්තෘවරයා වශයෙන් මා වඩාත් භක්තිපූර්වක අත්දැකීම් පළ කරන්නේ සීතට එකඟවය. වස්සාන කාලය ආචාර්ය මන් බන්කොක්හි වනසෙනුසුනේ තව භික්ෂූන් ස්වල්ප දෙනෙක් සමග විසූහ. එම තුන් මාසය සියලුම භික්ෂූන් ඊතා නිරෝගීව භාවනාකාරයේ යෙදුණහ. සතියකට වරක් ධර්ම දේශනා කරති. එය පැය දෙකක් හතරක් පමණ කාලයක් පැවැත්වේ. අසා සිටින අය සමාධි සිතකින්ම අවධාරණය කරති. මැලිකමක් හෝ නිදිමතක් නැත. සියලු දෙනාම අවදීන් බලවත් ශ්‍රද්ධාවෙන් අසා සිටිති. ආචාර්ය මන් දේශනා කරන්නේ සමාධි සිතකින් බැවින් එහි නැවතීමක් හෝ අනවශ්‍ය වචන මාත්‍රයක් නැත. හේතු ප්‍රත්‍ය කර්ම විපාක පටිච්ච සමුප්පන්න ධර්ම අසා සිටි අයගේ සිත් විනිවිද ගියේය. සියලු දෙනාම පුලපුලා බලා සිටින්නේ මේ ධර්ම කරුණු අවබෝධ කර උතුම් අරහත්ත්වය සාක්ෂාත් කිරීමටය. එම දේශනා ඊතා සරලය, ගැඹුරුය, සත්‍යෙන් සත්‍ය ගලපා ඇත. කිසිවෙකුගේ සිතේ සැකයක් නැත. එකම එක සැකයක් ඇත. මේ ධර්ම වටහා ගැනීමට අවශ්‍ය සති සමාධි දියුණු කළ හැකිද යන්නයි. උන්වහන්සේගේ දේශනය අසා සිටි අපට සිහිපත් වූයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිව් පිරිසට ධර්ම දේශනා කරන විලාසයක්ය. බුදුරජාණන් වහන්සේගේ දේශනය ඒකාන්තයෙන්ම ගැඹුරු වූ ධර්ම කරුණු අරහත්ත්වයේ පිණිස යොමු කරති. අසා සිටින්නෝ මග්ගඵල නිවන සාක්ෂාත් කරති. එබැවින් බුදු වදන ඇසූ අසංකේයයක් සත්වයෝ නිවන් දුටහ. බුදුදහම මග්ගඵල පිණිස දේශනා කරන්නේ අසීමිත දයාව අනුකම්පාවෙන් යුතු සර්වඥතා ඥාණයෙනි. එය පිරිසිදුය, සරලය, අසා සිටින්නන්ට වහා වැටහේ. ආචාර්ය මන් දේශනා කරන්නේ එම මොහොතේ සිතට ආ කරුණ බැවින් එය ගලා යන ප්‍රවාහයකි. ආයාසයෙන් ඉගෙනගත් උගෙතෙකුගේ පාණ්ඩිත්වයක් නොවේ. උන්වහන්සේ කරුණ ඉදිරිපත් කරන්නේ අසා සිටින්නන්ගේ සිත් විපරීත කිරීමට හෝ සැක තර්ක විතර්ක ඇති කිරීමට නොවේ. එය කෙලින්ම තම අත්දැකීම් තුලින් निराවුල්ව කරන ප්‍රකාශයකි. අසා සිටින්නන්ගේ නොයෙකුත් සැක ප්‍රලාප මතිමතාන්තර සැනකින් අහෝසි වී යයි. තව තවත් සිතේ ආකූල ව්‍යාකූල කරුණු ඉතිරි වී නැත. තමාගේ වැරදි කෙලෙස් තමාටම අවබෝධ වී නිසි පිළියම් යෙදීමට උනන්දු වේ. සති සමාධි දියුණු වේ. රාත්‍රී කාලයේ ආචාර්යමන් පැය ගණනාවක් සියුම් ස්වරයකින් සූත්‍ර සජ්ජායනා කරත් එක් දිනක් මගේ දඟකාර සිත උන්වහන්සේ සජ්ජායනය කරන සූත්‍ර ඇසීමට කුටි අසලට ගොස් අසා සිටියෙමි. එහෙත් කිසිවක් නොඇසේ. එවිට ඈතට ගියෙමි. නැවත සජ්ජායනය ඇසේ. එහෙත් රහසිගතව ලං වී ඇසීමට ගිය විට නොඇසේ. මීට හේතුව කුමක්ද? සූත්‍රයේ කුමක්දයි මට අසා ගැනීමට නොහැකි විය. මම බියටපත් උනේමි. රහසිගතව අසා සිටීම නිසා විදුලි සැරයක් මෙන් හෙන හඬක් ඇසේවිද අනවශ්‍ය දේ කිරීම ගැන දොස් අසන්නට වේදැයි සිතුවෙමි. පසු දින මම උන්වහන්සේ සමීපයට නොගියෙමි. මගේ සිතේ චකිතයක් ඇත. මම මුහුණ දෙස නොබැලුවෙමි. උන්වහන්සේ මා දෙස බැල්මක් හෙළුවේය. එයම මට පාඩමක් විය. නැවත කිසිවිටක සූත්‍ර සජ්ජායනා ඇසීමට නොගියෙමි. උන්වහන්සේ මගේ ක්‍රියා පටිපාටිය දනිති. එයට නිසි දඬුවම් ලැබෙන බව දැනගතිමි. ඊට බොහෝ කාලයකට පසු මට තේරුම් ගියේ කතරම් සූක්ෂම අවධානයකින් උන්වහන්සේ අවට පරිසරය නිරීක්ෂණය කරන අන්දම ගැනය. ඒ ගැන මම දැන් සිතන විට උන්වහන්සේ මා වැනි මෝඩයෙක් කළ නොමනා හැසිරීම දැන සිටිහ. එහෙත් ඒ පිළිබඳ කතා නොකර මේ මෝඩ භික්ෂුවගේ ක්‍රියා ගැන විපරම් කර බැලුහ. තව දුරටත් මා එවැනි ක්‍රියාවන්හි යෙදුනා නම් මට සෑහෙන බැනුමක් අසන්නට තිබුණි. කුටිය ළඟට ගිය විට සජ්ජායනාව නැසුනේ ඇයි? උන්වහන්සේ හොඳ ආකාර මගේ ක්‍රියාව දැක ඇත. ඌරන් සමග සහවාසය මා නවකයෙක් ලෙස ආචාර්ය මන් ළඟ පැවිදි වී සිටි නමුත් මගේ සිත දෙගිඩියාවකි. මේ පිළිවෙත් රැකීම මට රුචි නැත. දිනක් දවල් කාලයේ මා වැතිරී සිට නින්දට ගියෙමි. මම භයානක සිහිනයක් දුටුවෙමි. ආචාර්ය මන් මට බැන වදිති. නුඹ ඌරෙක් මෙන් දවල් කාලයේ නිදයි. මේ ඌරු කොටටුවක් නොවේ. මෙහි පැමිණෙන භික්ෂූන් ඌරන් මෙන් හැසිරීමට පුහුණු කරන්නේ නැත. ඔබ වැනි අය නිසා මේ ස්ථානය ඌරු කොටුවක් බවට පත්වේ. උන්වහන්සේගේ වචන සැරපරුෂය මා බියෙන් තැතිගෙන පිබිදුනෙමි. තවමත් සිහින ලෝවේ සිටිමින් ඒ මේ අත බැලුවෙමි. දොර ළඟට ගොස් හිස එළියට දමා ආචාර්යමන් සිටිද්දැයි බැලුවෙමි. කොහොමටත් මම උන්වහන්සේට බිය ඇත්තෙක්මි. ඒ උවද බලවත් අදිෂ්ඨානයකින් රැඳී සිටියෙමි. ඊට හේතුව එය මට හොඳ නිසා විය යුතුයි. උන්වහන්සේ මා වැනි ඌරන් පුහුණු කිරීමට අතිදක්ෂ බව මට වැටහි තිබුණි. මම වටපිටාව බැලූ නමුත් උන්වහන්සේ නොපෙනේ. ඉන්පසු මා සිහිනයක් දුටු බව දැන තරමක සැනසීමකටපත් විය. පසුදින මා ආචාර්ය මන් හමු වීමේ සියලු පුවත නොවලහා කීවෙමි. උන්වහන්සේ දක්ෂ ලෙස සිහිනය තේරුම් කළහ. එය මට අස්වැසිල්ලක් විය. එහෙත් මගේ මැලිකම නැතිකර ගැනීමට එවැනි ආදරබර වචන නුසුදුසුයයි සිතුවෙමි. ඔබ නවකයෙක් ලෙස ළඟදී මෙහි පැමිණ ඇත. ඔබ වීරිය වඩමින් අදිෂ්ඨාන කරගෙන සිටින කෙනෙකි. ඒ හිතේ ස්වභාවය කැඩපතක් මෙන් ඔබ සිහිනයකින් දැක ඇත. ඒ බැනුම ඔබට ඌරෙක් මෙන් මෙහි කල් ගෙවන්නට එපායයි ධර්මයේ විසින් ඔබට කළ අනතුරු හැඟවීමකි. භික්ෂුව ධර්මය යන්න අති උත්තම මිනිසත් බව ඉක්මවා ගිය ලෝකෝත්තර ගති පැවතුම්ය. බොහෝ දෙනා කරන්නේ Tamanට කැමති කැමති දේවල්ය. මිනිසත් භාවය හෝ කර්ම විපාක යන කුමක්දයි ඔවුහු නොදනිති. පැරණි කියමනක් ඇත. Taman Tamanවත් නොදනි. ඉන් අර්ථවත් වන්නේ මිනිසා තිරිසන් සතුන්ට වඩා උසස් බව නොදනිති. සමහරු තිරිසන් සතුන් මෙන් ජීවත් වෙති. ඒ කර්ම විපාක නොදන්නා බැවිනි. මිනිස් සිරුරක් ඇතත් එහි අභ්‍යන්තරය තිරිසන් ගති පැවතුම්ය. Taman එවැනි දූෂිත පුද්ගලයෙක් බව නොදනි. කිසි පාලනයකින් තොරව කැමැති කැමැති දේ කරති. සතිපඤ්ඤා වඩන විට ධර්මය තුලින් Taman කවරෙක්ද යන්න දැකගත හැකිය. ඔබගේ සිහිනය හොඳ අනතුරු හැඟවීමකි. ඉන් පාඩමක් ඉගෙන ගන්න. මින් මතු ඔබ මැලිකම් වලට ගොදුරු වීමට ඉඩ නොදී සිහිනය මතක් කරගන්න. මෙවැනි සිහින ඊතා බලවත් ලෙස අපට නියම මාර්ගය පෙන්වා දෙයි. හැමෝටම මෙවැනි සිහින නොපෙනේ. මේ සිහිනය තුළින් ඔබ සතිපඤ්ඤා වඩයි. එවිට ඉක්මනින් සිත සමාධිගත වේ. මේ සිහිනය ධර්මය කියා දෙයි. ඔබ ඉක්මනින් මඟඵල ලබා ගනී. අනිකුත් භික්ෂූන්ට වඩා ඉක්මනින් ඔබ නිවන් දකීදැයි කියන්ට බැරි ඇයි? ඇතැම් විට බොහෝ කල් භාවනා කළත් නිවන් ලබා ගැනීමට නොහැකි වේ. ඔබගේ සිහිනය ඉතා හොඳයි. එය නරක සිහිනයක් නොවේ. ඔබ අනවශ්‍ය ලෙස ගුරුවරයාට බිය නොවන්න. ඒ හේතුවෙන් ඔබ නිතරම කනස්සල්ලෙන් සිටී. තම ගෝලයින් නිසිමක ගමන් කරවීමට ගුරුවරයාට වගකීමක් ඇත. ඔබ ඔබගේ ගුරුවරයාට නොව ඔබගේ අකුසල් වලට බියපත් යුතුයි. ඒ අකුසල් නිසා නිතර දුකටපත් වේ. මා ගෝලයින් බාරගන්නේ අනවශ්‍ය ලෙස ඔවුන්ට දුක් පීඩා ගෙන දීමට නොවේ. භික්ෂුවක් පුහුණු කිරීමට දැඩි විනය ශික්ෂා අවශ්‍ය වේ. එය බුදුරජාණන් වහන්සේ පැන වූ ශික්ෂාව වෙති. ගුරුවරයා මේ ශික්ෂා අනුව තම ශිෂ්‍යයන් පුහුණු කළ යුතුය. මේ උල්ලංඝනය කළ විට ගුරුවරයා සහ ගෝලයා යන දෙදෙනාම අනාථ වේ. එබැවින් සිත තැන්පත් කරගෙන පිළිවෙත් පුරන්න. වීරිය යනු දොර විවෘත කරන යතුර වේ. අධෛර්ය නොවි සංසුන්වන්න. ධර්මය යනු එය පිළිපදින පුද්ගලයාගේ අයිතියකි. නියමාකාරයට ධර්මය අනුව ජීවත් වන්නාට ධර්මයේ අයිතිවාසිකම් ලැබේ. ඒ වාග්ය සම්පන්න සිහිනේ අමතක නොකරන්න. නිතර මෙනෙහි කරන්න. එවිට ඌරු ගති නැත්තට නැති වී යයි. එවිට මග්ගඵල නිබ්බාන ඔබ ළඟ ඇත. ඉන්පසු නියම වේලාවේදී ඔබ සියලු දුක් ඉක්මවා යයි. එය නොවැළැක්විය හැකි කරුණකි. මම බලවත් විනය ගරුත්වයකින් ප්‍රතිපත්ති රැක්කෙමි. එහි කුසල විපාක මට ලැබී ඇත. එවැනි තදබල නීති නැතුව මේ මාර්ගයේ ගමන් ගත නොහැකිය. මගේ අත්දැකීම් තුලින් මම ශිෂ්‍යයන්ට උපදෙස් දෙමි. තරුණ මට ආචාර්ය මන් මෙසේ අවවාද අනුශාසනා දුනි. මගේ සිහිනය මේ ආකාරයෙන් විසඳා මට මහත් සැනසීමක් අත්පත් කර දුනි. මේ තරුණයා බියපත් වී වීරිය අත්හැර ඌරන් සමග සහවාසයට යති. උන්වහන්සේ කරුණාව දැක්වූහ. මෙය එක්තරා ඉගැන්වීම් ක්‍රමයකි. එම ක්‍රම ඊතා විවෘතය, දක්ෂය, අවබෝධයෙන් යුක්තය, නිර්වද්‍යය. උන්වහන්සේගේම නිපදවීමකි. ඍජුය. එබැවින් සමහර විට වරදවා තේරුම් ගත හැකිය. උන්වහන්සේ එවිට මහත්සේ කම්පාවටපත් වී තමාගේ අදහස සුහදව ප්‍රකාශ කර එසේ නොකීමට ද අදිෂ්ඨාන කරති. මම නිතරම පාහේ උන්වහන්සේ හමුවීමට ගොස් කතා කළෙමි. ඒ මුල් කාලයේ මගේ සිත නිතරම චංචල විය. ටික වේලාවක් තැන්පත් වුවහොත් ඊළඟට විසිරියයි. මෙසේ දියුණුවක් සමගම පසුබැසීමක් විය. ඒ කාලය මම වික්ෂිප්තව විසුවෙමි. කුමක් කරම් දැයි නොදනිමි. එවිට උන්වහන්සේ මට සුහදව කතා කරයි. මා දුටු විට මගේ සිත කෙසේදැයි අසති. එය දැන් හොඳින් දියුණු වී ඇතැයි කී විට සතුටටපත් වී තව තවත් හොඳට භාවනා කරන්නට යයි කියති. එවිට ඉක්මනින් සියලු දුක් ඉක්මවා ගිය හැකිය. මගේ භාවනාව පසුබසිතී කී විට ඒ ගැන අනුකම්පා කරති. අපරාදේ සිත කොහේ ගිහින්ද? තව මහන්සි ගන්න. සිත ආපසු ඒවි. කොහේදෝ රස්තියාදුවේ ගිහින්. තව වීරය වඩන්න. එවිට සිත අල්ලාගත්ත හැකිය. සිත බල්ලෙක් වගේ අයිතිකාරයා පසුපස නිතරයයි අතහැර යන්නේ නැහැ. තව තවත් වීරිය වඩන්න. එවිට નિરાයාසයෙන්ම එයි. හිත කොහේ ගියාදයි සොයමින් කාලය නාස්ති කරන්න එපා. කොහේ ගියත් ආපසු එනවා. ඉක්මනට අල්ලා ගන්නට නම් දැඩි උත්සාහයක් ගන්න ඕනේ. බැරිකම පෙන්නුවොත් සිත බලවත් ලෙස ඉබාගාතේයයි. ඔබට අල්ලන්ට නොහැකියයි ගණන් උත්සනවා. සිත ගැන සිතන්ට එපා. ගියානම් ගියාවේ. ඒ වෙනුවට බුද්ධෝ බුද්ධෝ භාවනා කරන්න. නොනවත්වාම කරන්න. නැවත නැවත කරන්න. එවිට සිත ආපසු එයි. ඒත් බුද්ධෝ අත්හරින්න එපා. බුද්ධෝ යනු සිතේ ආහාරයයි. ආහාරය තියෙන තාක්කල් සිත එනවා. දුවගෙන එනවා. බුද්ධෝ භාවනාව කරගෙන යන්න. එවිට සිත ඇතිතරම් ආහාරගෙන තෘප්තිමත් වේවි. ඉන්පසු නිශ්චලව විවේක ගනීවි. එවිට ඔබටත් ලොකු විවේකයක් ලැබෙනවා. සිත එකඟ වූ විට පිස්සුවෙන් දුව ඇවිදින්නේ නැහැ. ඔබට කරදරයක් නැහැ. මේ ප්‍රඥාව කරගෙන ගිය විට සිත එලෙව්වත් යන්නේ නැහැ. එතනම වැටිලා ඉන්නවා. මේ ක්‍රමය හරියටම හරි පරිපූර්ණයි. මුළුමනින්ම නිර්වද්‍යයි. මගේ අවවාදය පිළිගන්න. බුද්ධෝ යනු දොරේ යතුරුයි. ආහාර තියෙන තාක්කල් සිත දුවන්නේ නැහැ. මේ ආකාරයෙන් සිත බැඳ තබන්න. ඉන්පසු කවදාවත් ඉබාගාතේ යන්නේ නැහැ. මෙවැනි ක්‍රම සහ විදි උපයෝගී කර අප වැනි අන්ධභූත මෝඩ සිහිවිකල් අයට භාවනා උපදෙස් දෙති. මගේ මෝඩකම තුලින් නුවද මම උන්වහන්සේ විශ්වාස කළෙමි. නැතහොත් මා තවමත් සිතවිලි පස්සේ යමින් අතරමං වෙලා සිත අල්ලා ගන්නට බැරිව දඟලනවා. මා මේ ගැන සඳහන් කළේ සමහර විට ඔබට මේ ආදර්ශයක් වේයයි අදහසිනි. දක්ෂ ගුරුවරයෙක් මෝඩ ශිෂ්‍යයන් හොඳින් හෝ නරකින් අවනත කරයි. මෙය ලීවේ මගේ මෝඩකම විදහා පෑමට නොව උන්වහන්සේගේ දක්ෂකම විදහා පෑමටය. වස් කාලයේ අවසානයේ උන්වහන්සේ ටික දිනක් බන් නා මොන් ගමේ වැස පසුව බන් හුයේ කයෙන් කැලෑ ප්‍රදේශයේ ටික කාලයක් රැඳී සිට කඳුකරයේ පාළුවට ගිය ආරණ්‍ය සේනාසනයට ගොස් මාස කිහිපයක් එහි විසූහ. එහිදී උණසෑදී දින ගණනක් රෝගී විය. එහෙත් කිසි බෙහෙතක් නොගෙන භාවනා බලයෙන් රෝගය යටපත් කළහ. 1942 අප්‍රේල් මාසයේ උන්වහන්සේ උබෝන් රජතානී නගරයට පැමිණියේ උන්වහන්සේගේ ආචාර්යවරයෙක් වූ ආචාර්ය සාඕගේ අවමගුල් උත්සවයට සහභාගී වීමටය. ඉන්පසු බන් නාමොන් ගමේ වස්විසූහ. මේ කාලයේදී නොයෙක් උපක්‍රම යොදා තම ශිෂ්‍ය පිරිස නිසි මාර්ගයේ හැසිරවීය. දින හතරකට වරක් රැස් වී භාවනා උපදෙස් දෙති. ඒ තුලින් බොහෝ භික්ෂූහු උසස් අධිමානුෂික ශක්ති ලදහ. එක් එක් අයට ලැබුණ අත්දැකීම් එවිට ආචාර්ය මන් සමග පවසති. මගේ పూర్ව හේතුවකට එයට සවන් දීමට හැකිවිය. මම එකල ඊතරම් භාවනා දියුණුවක් නොලබා සිටි නමුත් අමතක නොවන ආශ්චර්යමත් සිද්ධීන් අද්දුටු වෙමි. ජීවිතයේ අතීතාකය මගේ මතකයේ රැඳී ඇත. මේ කාලයේදී උන්වහන්සේ අපට සැලකුවේ පාපිස්නාවක් ලෙසය. සැරපරුෂ ගතියක් තිබුණි. මින් පෙර තරමක ආදර කරුණාවක් දැක්වූහ. අපේ වැරදි දෙස නොබලා සිටියහ. දැන් තදින් සිටීමට කාලය හරියයි උන්වහන්සේ සිතුවා විය හැකිය. දිගටම අපේ වැරදි නොබලා සිටියා නම් උන්වහන්සේට එය ඉසිලිය නොහැකි බරකි. ශිෂ්‍යෝ නිදිමතේ කල්යවති. ඇස් හැර අහස පොළව තාරකා දෙස හෝ නොබලති. දැන් ඌයේ සැවම අවදිවීමකි. භාවනා කිරීමට උද්‍යෝගයක් ඇත. තමා ලැබූ අත්දැකීම් ගැන කුල්මත් වූහ. ඔව්හු ආචාර්ය මන් නිතර හමු වී තමා යන මාර්ගය නිවැරදි කර ගනිති. එම ප්‍රශ්න හා උත්තර භාවනා උපදෙස් වෙති. ප්‍රායෝගික භාවනා තුලින් හටගන්නා නොඑක් අත්දැකීම් වෙති. සිතීමට පවා නොහැකි අద్භූත දේ කියති. එය निराකරණය කිරීමට ආචාර්යමන් සෑම අතින්ම සමර්ථ වෙති. මෙය අද මිනිස් ලෝකයේ නොලැබිය හැකි වරප්‍රසාදයකි. ඒ හැම දිනාටම අවශ්‍ය උපදෙස් දෙති. අසා සිටි අපි විශ්මිතව අතිශයින්ම චිත්තාකර්ෂණයට පත්වීමු. එම සාකච්ඡා කතරම් උවද ඇසීමෙන් තෘප්තිමත් නොවේ. සිත නිරන්තරයෙන් ධර්මය කෙරෙහි යොමු විය. මෙම අවස්ථාවලදී ආචාර්ය මන් නොයෙක් මාතෘකා යටතේ ධර්මය දේශනා කළහ. අතීත ජීවිත ගැනද තමන් වහන්සේගේ මුල් කාලය ගැනද තමන් වහන්සේ ගෙන ගිය පිළිවෙත් මාර්ගයද සම්මුති ලෝක තරණය කර සසර කතරින් එතර වීම ගැනද ලෝකෝත්තර తත්වය ගැනද බොහෝ කරුණු එලිදරව් කළහ. උන්වහන්සේගේ අවබෝධය පිළිබඳව අසා අපි සෑවම මේ අත්බැව්හිදී උතුම් අරහත්වයේ ප්‍රාර්ථනා කළෙමු. සමහරු දුක් මුසූහ අප තුල එවැනි ශක්තියින් ඇද්දැයි විමතියටපත් වීමු. අපි සදා කාලයේම මේ සසර මඩ ගොහරුවේ එරී සිටිමුද? මේ වලෙන් ගොඩ එන්නේ කවදාද? උන්වහන්සේ මෙවැනි විස්කම්පාති. එහෙත් අපට බැරි ඇයි? තවමත් අප අඩනින්දේ. කතරම් බාධක තිබුණත් ඉදිරියට යාමට අපි තීරණය කළෙමු. මෙය අපට විශාල රුකුලක් විය. ධර්මයේ ශක්තියෙන් අපි ශක්තිමත් වීමු. අපි නැගී සිටියෙමු. ප්‍රබෝධමත් වීමු. බුදුරජාණන් වහන්සේ අපට දුන් අවවාදයක් නම් නුවණැත්තෝ ඇසුරු කිරීමටය. මෙහි සත්‍යතාවය අපට දැනුනේ උතුම් ගුරුවරයෙකුගේ ආශ්‍රය ලැබුණු බැවිනි. රෑ දවල් දෙකේ අපේ දෙසවනට යොමු වුණේ අපි දිරිගන්වන ධර්මයකි. එහි ගම්්‍යතාවය සීග්‍රයෙන් වර්ධනය විය. ධර්මය ඇටමිදුළු වලට කිඳා බැස ඇත. උන්වහන්සේගේ ගුණ සමුදාය අපගේ චරිත වර්ධනයට හේතු විය. ඊට සමානකමක් නොලැබුණත් කිට්ටුවෙන් යන්ට අපි සැවම මහන්සි ගත්ෙමු. මෙහි අනිත් පැත්තක්ද ඇත. අප බාල අඥානය ඇසුරු කළා නම් ඒ හේතුවෙන් තව තවත් පාතාලයට බසින බව සක් සුදක්සේ පැහැදිලි වීමය. මේ බුදු වදන අපට මොනවට පැහැදිලි විය. ඊතා ගුණගරක පුද්ගලයන්ගේ ඇසුර නිසා තමා ගුණවත් වන බවත් මෝඩ අඥානයන් නිසා තමන් එවැනි මෝඩයන් වන බවත් පැහැදිලිය. මෙහිදී මම සඳහන් කරන්නේ බාහිර සමාජයේ සිටින මෝඩයන් පිළිබඳවය. ඊට අමතරව අපේ චරිතයේ සැඟවී සිටින අභ්‍යන්තර මෝඩයන් ගැනද අපි අවබෝධ කළ යුතුය. එනම් බාහිර හොඳ හැසිරීම ඇති පුද්ගලයන්ය. මේ කොට්ටාසයට භික්ෂු භික්ෂුණීන්ද අයත් වේ. බුදු සව්වන් වූ මේ අය උතුම් බුද්ධ චීවරය දරාගෙන සිටින්නන් වෙති. අභ්‍යන්තර මෝඩයන් යනුවෙන් සඳහන් කරන්නේ තණ්හාවෙන් මුලා වී බියපත් වී තම සිතේ නිරන්තරයෙන් හටගන්නා කෙලෙස් සමග ජීවත් වන අය වේ. මේ කෙලෙස් කිනම් මොහතක හෝ දුස්චරිතයෙන් එළිදරව් වේ. මෙවැනි අශික්ෂිත සිතිවිලි Taman තුල ඇති බවත් ඒවායේ ප්‍රබල ශක්තිය පිළිබඳවත් ඇතමුන් නොදනි. මේ සිතිවිලි යටිසිතේ කිඳා බැසගෙන ඇත. තමන් තුල මෙවැනි ස්වභාවයක් ඇති බව දන්නා නමුත් ඇතැමෙකේ වරදක්සේ නොදනිති. ඒ තම වචනය හා ක්‍රියාව තුලින් එලිදරව් නොවි සැඟවී සිටින බැවිනි. එබැවින් එය ගැන කිසි අවධාරණයක් නැත. මෙම කෙලෙස් සැඟවී සිටීම මහත් පිළිකුල් දෙයකි. ඒවා එලිදරව් නොකර ලෝකයාට හොඳයයි පෙන්눔 කිරීම තවත් වරදක් වේ. මොන ආකාරයෙන් සිටියත් කෙලෙස් ඊටාම පිළිකුල් වේ. අතිඋතුම් බුදුරජාණන් වහන්සේ තම කෙලෙස් මුලින් උදුරා දැමිය යුතු බව දේශනා කර ඇත. උන්වහන්සේ සහ තම අරහත් ශ්‍රාවක පිරිස කෙලෙසුන් කෙරෙන් මිදුනාහ. උන්වහන්සේලාගේ යටිසිත අභ්‍යන්තරය සහ බාහිර හැසිරීම කෙලෙස් රහිත බැවින් ඊටාම පිරිසිදු වේ. මේ නිසා නිරන්තරයෙන් සිත සැනසීමට පත්වී ඇත. බාහිර අරමුණු නිසා කෙලෙස් නැගී යෑමක් නැත. මා සිතන විදිහට මගේ පුද්ගලික අත්දැකීම අනුව ආචාර්යමන් එවැනි නිකෙලස් කෙනෙකි. මා මේ සඳහන් කරන්නේ ශ්‍රද්ධා භක්තියෙන් පමණක් නොව සම්පූර්ණ වගකීමක් ඇතිවය. මේ සත්‍යක් බව මම ඒකාන්තයෙන්ම දනිමි. මේ පිළිබඳ සැකයක් ඇතොත් එය මා වෙත පවරනු මැනවි. ඒ ආචාර්ය මන් කෙරෙහි නොකෙරේවා. මාර උගුලෙන් උන්වහන්සේ ගැලවී ගියේය. වස් කාලයෙන් පසු ආචාර්ය මන් බන්නාමොන් ගමේ මාස කිහිපයක් වැඩ සිටියහ. ඊළඟ වස් කාලය වන විට බන්කොක් ගමට වැඩිහ. එහි වෙනත් ආරාණ්‍ය සේනාසනයකට ගියහ. ඒ ආචාර්ය කොංමා චිරපුඤ්ඤෝ භික්ෂුව විසින් සාදා පූජා කරන ලදී. එය ඊතා සුව පහසු බැවින් නිරෝගී විය. වෙනදා මෙන් නිරන්තරයෙන්ම භාවනා උපදෙස් භික්ෂුන් වහන්සේලාට දෙන ලදී. අවුරුදු 3ක් පමණ කාලයක් මේ අවට පරිසරයේ ගම් නියම් ගම් නුදුරින් වනවාසී සෙනසුන්වල ආචාර්යමන් වාසය කළහ. නිරන්තරයෙන් අමනුෂ්‍ය දේව පිරිස සමග ධර්ම සාකච්ඡා පැවතුණි. එහෙත් මේ සකෝන් නකෝන් ගමේ චියාන් මයි මෙන් දෙවියන් වැඩියේ නැත. ඊට හේතුව ගම් ආශ්‍රිත බැවිනි. පුද පූජා පවත්වන විට බොහෝ දෙව් කැල පැමිණෙති. පොහෝ දිනයන්හිද මාස පූජා වෛශාඛ පූජා දිනයන්හිද වස් එළඹීම වස් පවාරණ දිනයන්හිද දෙවිවරු විශාල වශයෙන් පැමිණෙති මේ සෙනසුනේ කුටි අඩුබැවින් භික්ෂූන් වහන්සේලා ටික දෙනෙක් පමණක් වස් එළඹ සිටිහ නවක භික්ෂූන් බාර ගැනීම නොහැකි වූයේ කුටි නැති බැවිනි මෙසේ වූයේ වස්තුන් මාසය තුලය. අනික් කාලවල බොහෝ භික්ෂූහු වැඩ සිටිහ. බොහෝ භික්ෂූහු කර්මස්ථාන ලබාගෙන තම ආරණ්‍ය සෙනසුන් වලට ගොස් පුහුණු වූහ. වස් අවසානයේදී ගිහි පින්වතුන් රාශියක් සකෝන් නකෝන් ප්‍රදේශයෙන් આવුත් උන්වහන්සේට ඊළඟ වස් විසීමට ආරාධනා කළහ. එහි යාමට තිබූ ගමන් මාර්ගය ඝන කැලෑ තුලිනි. දිවා කාලයේ ගමන් කරමින් රාත්‍රී කාලයේ කැලෑව තුල ලැබුම්ගෙන දින ගණනාවකට පසු එහි ගියහ. එහෙත් ටික දිනකට පසු උන්වහන්සේට මැලේරියා රෝගය වැළඳුණි. එම රෝග ලක්ෂණය නම් වරින් වර සීතල වී ගැහි ගැහි සිට පසුව තදින් උණගනී. මේ මාස ගණන් දුක් විඳිය යුතු රෝගයකි. ඒ උණ ඉවරයක් නැතිව පවතී. නැවත නැවතත් මේ රෝග ලක්ෂණ මතුවේ. මාසයක් පමණ සුව වී සිට නැවතත් රෝගය මතුවේ. මම කලින් සඳහන් කළ අන්දමට බෑනාට මැලේරියා උණ සෑදුන විට නැන්දම්මා උරණ වේ. ලෙඩ අනිකුත් නෑයින්ට මහත් වදයකි. නිතරම නිදා ගනී. නිතරම ආහාර ගනී. එහෙත් කිසිම වැඩක් කළ නොහැක. මැලේරියා රෝගය එබැවින් බොහෝ කාලයක් දුක් දේ. ඒ කාලයේ මැලේරියා රෝගයට බෙහෙත් ඖෂධ නොතිබුණි. එය ඉබේම නැතිවේ. නැතහොත් මරණයටපත් වේ. අවුරුදු ගණනාවක් මේ රෝගයෙන් පෙළෙන අය සිටිති. පොඩි දරුවන්ගේ ආමාශය එළියට නෙරා ඇති. ඉදිමුණ ප්ලීහාවක් නිසා මන්ද පෝෂණය ඇත. කැලෑවත දුප්පත් ජනයා මෙම රෝගයට ගොදුරු වේ. පිට පළාත් වලින් පැමිණි අයට මෙම රෝගය ඔරොත්තු දෙන්නේ නැත. දුහතාංග භික්ෂූන් අතර නොයෙක් විට මැලේරියා රෝගය පැතිරී ගියේය. කැලෑබද කඳුකරයේ හැසිරෙන භික්ෂූන්ට මෙය වැළඳුනි. මැලේරියාව අභිමානවත් දෙයක් නම් මටත් මැලේරියා වැළඳුන බව ආඩම්බරයෙන් කිව හැකිය. මක් නිසාද ඊටාම දැඩි ආබාධයට පත්වී මාතරම් ඔත්පල වූයෙක් නැති තරම් වේ. වස්තුන් මාසයේම උණ ගැනී ගැහි ගැහි සිටියෙමි. අවුරුදු ගණනාවක් එය මගේ ශරීරගත වී තිබුණි. පැවිදි වී දුෂ්කර දිවියක් ගත කරන නමුත් මෙවැනි රෝග නිසා ඉවසන්නට බැරි තත්වයක් උද්ගත වේ. මම මේ දුක තුලින් තව තවත් ලෝක ස්වභාවය අවබෝධ කළෙමි. සකෝන් නකෝන් ප්‍රදේශයේ බං නොන් ෆිව් ගමේ වාසය කරන කාලයේ බොහෝ භික්ෂූහු එහි දූතාංග පිරීමට පැමිණිහ. සමහර විට 20ක් 30 නමක් සිටිති. අනිකුත් භික්ෂූන් අවට ගම්මුල වාසය කරමින් ආචාර්ය මන්ගෙන් උපදෙස් ලබති. උපෝසත දිනයන්හි මේ අවට ගම්වාසී භික්ෂූන් 30ක් 40ක් පමණ ආගන්තුකව පැමිණෙති. මුළු සංඛ්‍යාව 50ක් 60ක් තරම් වේ. ආචාර්ය මන් සොයමින් බොහෝ ඈත සිට එන සිය ගණන් භික්ෂූහුද වෙති. දවල් කාලයේ ඒ භික්ෂූන් දක්නට නැත. ඝන වනාන්තරයේ ගස් මුල් ආදී තැන්හි භාවනාවේ යෙදෙති. සැතපුම් 10ක් පමණ අවට පරිසරය කැලෑවෙන් ගහන විය. කඳු අතර පිහිටි මේ වනාන්තරවල දිග පළල ඉමක් කොනක් නැතිව පැතිර තිබුණි. මේ නිසා ආචාර්ය මන්ගේ වාසස්ථානය දුහතාංග භික්ෂූන්ට සුදුසු පරිසරයක් විය. ප්‍රාතිමෝක්ෂ දේශනා කිරීමට හා නොයෙක් වත් පිළිවෙත් පිළිබඳ විනයානුකූල පුහුණුවටද භාවනා පුහුණුවටද මේ ප්‍රදේශය සුදුසු විය. නිතර ආචාර්ය මන් හමු වී ප්‍රශ්න निराකරණය කරගත හැකි බැවිනි. ගිරිසිකර අතර ගල් ගුහා ලෙන් ස්වභාවිකව තිබුණි. කඳු පල්ලම් සහිත විෂම භූමි භාගය ගල් පර්වත කඳු වලින් ගහණය. ඈතින් ඊතා කුඩා ගම්මාන පිහිටියේය. අතු සෙවිලි කළ කුඩා පැල්පත්වල වාසය කරන ගැමියෝ පවුල් හතරක් පහක් පමණ වෙති. ඔව්හු කුඩා භෝග වැවිලි හේන් ගොවිතැන් කළහ. දූතාංග භික්ෂූහු මෙම පැල්පත් වලින් පිණ්ඩපාත කෙරෙති. අතරින් පතර කුඩා ගම්මාන ඇත. එහි පැල්පත් 10ක් 30ක් පමණ විසිරී ඇත. මෙම බං නං ෆිව් ගම්මානය පිහිටියේ හතර වටින් කඳු ගැටවලින් ආවරණය වූ නිම්නයකය. හැකිතරම් කැලෑ පෙදෙස එලිකර ගම්මු වගා කළහ. ඉන් පිටත ඇත්තේ ඝන වනාන්තරයයි. මේ තැන්වල ඇති වාසස්ථාන දුහුතාංග භික්ෂූන්ට අවශ්‍ය නිහඬ පරිසරයකි. වස් කාලය තුලද ග්‍රීෂ්ම ඍතුවේද බොහෝ දුහුතාංග රකින භික්ෂූහු මේ වනාන්තරයේ භාවනා කළහ. වියලි දේශගුණික කාලයේ ගමනාගමනය පහසු බැවින් බොහෝ දුරකතර සිට භික්ෂූහු ආචාර්යමන් හමු වීමට පැමිණිහ. පා ගමනින් එන ගිහි පිරිසද බොහෝ ඌහ. මෝටර් වාහන පහසුකම් හෝ මාර්ග නැත. සියලු දෙනාම සැතපුම් ගණනාවක් පා ගමනින් යති. කලාතුරකින් කරත්ත පාරක් දිගේ ගොන් කරත්තවල නැගී වයසක ස්ත්‍රීහු ගමන් ගත්හ. හැතැම්ම 12ක් පමණ මාර්ගයේ කරත්ත පාරකි. කඳු අතරින් සෑදී ඇති මාර්ගය වල ගොඩලි නිසා අති දුෂ්කරය. කඳු වටේ යන කරත්ත පාර සැතපුම් 15ක් පමණ වේ. විඩා සංසිඳුවා ගැනීමට අතරමඟ ගම් නැත. ආහාර හෝ නැවතී රාත්‍රියේ ගත කිරීමට නවා තැන් නැත. ප්‍රාදේශීය පාර දිගේ එකම වාහනයක් දිනපතා යයි. එය නොලැබුණොත් මුළු දවස පුරා ඊළඟ වාහනය එනතුරු බලා සිටිය යුතුය. දුහුතාංග භික්ෂූහු මෙම වාහනවල නොයත් පා ගමනින් යෑම ඊට වඩා පහසුවේ. මේ වාහන මිනිසුන්ගෙන් පිරී ඇත. සක්මන් භාවනාවෙන් මෙසේ දුර්ග මාර්ග දිගේ ගමන් කිරීම එම භික්ෂූන්ගේ එක්තරා ප්‍රතිපත්තියකි. අසවල් කඳුකරයට යාමට තීරණය කරගත් පසු අඩිපාර දිගේ හුදකලාව ගමන් ගනිත්. ඊළඟ මිනිස්්‍ය වාසයේ ඇත්තේ කතරම් දුරදැයි නොදනිති. කලුවර වැටීමට පෙර එවැනි ගම්මානයකට යාමට හැකි වේදැයි නොදනිති. සවස් වනතුරු ගමන් කර යම් කිසි සුදුසු භූමියක රාත්‍රිය ගත කර පසුදා උදෑසන නැවත ගමන ආරම්භ කරති. ගම්මානයකට ගිය පසු පිණ්ඩපාතය ලැබේ. ගමේ මිනිසුන්ගෙන් ලැබුණ ආහාරය එකතු කර පාත්‍රයේ බහාගෙන නැවත ගමන ආරම්භ කරති. ඒ අය පිළිගන්වන ඕනෑම ආහාරයකින් යැපේ. ආහාර ඊතා දුප්පත් අයගෙන් ලැබෙන බැවින් රස ගුණයෙන් තොර වූද එය සතුටින් පිළිගනිති. දවස ගත කිරීමට යැපෙන ආහාර ප්‍රමාණයක් ලබා ගනිති. ඉන්පසු සංසුන් ගමනින් නැවත තම මාර්ගය දිගේ ගමන් ගනිති. තමන් අරමුණු කළ ස්ථානයට පැමිණි පසු සුදුසු පරිසරයක් සොයා ගනිති. තමන්ගේ පුද්ගලික සැප පහසුව පිණිස එම ස්ථානය සකස් කර ගනිති. පිරිසිදු ජල පහසුකම් ඇති තැනක් ලබා ගැනීම ඉතාම අවශ්‍ය වේ. తాවකාලික කූඩාරමක් ඉදිකර ඉන්පසු බලවත් පරිශ්‍රමයෙන් භාවනාව ආරම්භ කරති. රෑ දවල් දෙකේ විටින් විට සක්මනේ හෝ වාඩි වී හෝ භාවනාවේ යෙදේ. සති පඤ්ඤාවෙන් සම්මා සංකල්පනාවෙන් යම් කිසි ධර්මයක් මෙනෙහි කරති. එවිට සිත එකඟ වී සමාධි වී නිහඬ වේ. සිතවිලි නැති බැවින් සිත සංසුන් වේ. ඉන්පසු සමාධියෙන් නැගී සිට සිතට ආයම් අරමුණක් විපස්සනා කරති. බාහිර ලෝකයෙන් එන අරමුණු නිතරම තම ඉන්ද්‍රියන්ට සංවේදී වේ. එමෙන්ම තම සිතේ ඇති සිතිවිලි ගැනද ශරීරයේ අතීන්ද්‍රිය එම අරමුණු වලින් චලනය වීම දෙසද බලා සිටිති. එහි විපරිණාම ධර්මය හඳුනා ගනි. සෑම දෙයක්ම ඇති වී නැති වී යයි. වෙනස් වෙමින් පවතී. සිත ආකර්ෂණය වූ යම් අරමුණක් ඇතොත් එය තීක්ෂණ පඤ්ඤාවෙන් ප්‍රහාණය කරයි. පඤ්ඤාවෙන් සියලු නාම රූප ධර්ම විමර්ශනය කරයි. ඒ ඒ ස්වභාවය හඳුනා ගනී. සත්‍ය වූ පරමාර්ථ ස්වභාවය අවබෝධ වූ විට අරමුණු කෙරෙහි ඇලීම් ගැටීම් දුරු වේ. කෙලෙස් මුලින් උපුටා දැමීමට ප්‍රඥාව උපයෝගී කරයි. ඉන්පසු අරමුණු අත්හරි. මේ ආකාරයෙන් කෙලෙස් මුලින්ම උපුටා දමයි. සිත තුලින් නිරන්තරයෙන්ම බාහිර අරමුණු ස්පුට වීම දෙස බලා සිටින විට එහි ඇති ත්‍රි ලක්ෂණය හෙවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය හඳුනා ගනී. මෙම විදර්ශනාව පිළිබඳ යම් සැකයක් ඇතොත් දූතාංග භික්ෂූහු ආචාර්ය මන් වෙත පැමිණ තම ගැටලුව निराකරණය කරගනිති. ඉන්පසු නැවතත් තම හුදකලා පරිසරයට පැමිණ භාවනා කරති. බොහෝ දූතාංග භික්ෂූහු ආචාර්ය මන්ගෙන් භාවනා උපදෙස් ලබා ගනිති. උන්වහන්සේගේ අසපුහෙයි මේ භික්ෂූන් නවතා ගැනීමට ඉඩකඩ නොමැති බැවින් උපදෙස් ලබාගෙන වෙනත් හුදකලා සෙනසුන් අවට කැලෑ ප්‍රදේශයේ සාදාගෙන භාවනාව ආරම්භති. සමහර විට දෙදෙනෙක් යති. පයින් ඇවිදින දුර ප්‍රමාණයක මේ සෙනසුන ඇති බැවින් නිතර ආචාර්යමන් හමු වීමට හැකිවේ. සමහරු සැතපුම් 4ක් 8ක් දක්වා දුර ප්‍රමාණයක් තෝරා ගනිති. සමහරු සැතපුම් 12ක 15ක පමණ දුර වෙසිතී. එවැනි දුර සිට පැමිණෙන භික්ෂූහු රාත්‍රී කාලය ආචාර්යමන්ගේ අසපුවේ නතර වෙති. එකල පැවති අඩිපාර හෝ කරත්තපාර දැන් දක්නට හැකි පාරවල් මෙන් නොවේ. ඒවා කානු හැරී වැසි ජලයෙන් කැඩී ගිය වලගොඩවල් වේ. ඈත අතීතයේ සිට එහි පුරාණ මුතුන් මිත්තෝ ගමන්ගත් පාරවල් වේ. ගමේ මිනිස්සු මේවා සොයා ගනිති. බොහෝ කලාතුරකින් කිසිවෙක් මේ පාරේ ගමන් ගනිත්. එබැවින් ගස්ගුම්බයන්ගෙන් වැසී ගොස් පාර සොයා ගැනීම දුෂ්කරය. යමෙක් මේ අඩවියේ අඩිපාර ජාලය නොදන්නේ නම් පාර වැරදී භයානක විපතටපත් වේ. අතු බෙදී ඇති අඩිපාර වනසතුන් ගමනාගමනය කර සෑදී ඇතොත් ගම්මානයක් සොයා ගැනීමට නොහැකිව අතරමං වේ. ආහාර වර්ෂාව රාත්‍රිය වනසතුන්ගෙන් වන බිය ආදිය නිසාද අධික වෙහෙස නිසාද ජීවිතක්ෂයට පැමිණේ. සැතපුම් 12ක් 15ක් අතර කුඩා ගම්මානයක් රෑ බෝ වීමට පෙර සොයාගත යුතුය. කලාතුරකින් දඩයම්කාරයෙක් මුණ ගැසේ. එවිට පාර ආසා දැනගත හැකිය.